ඒ ඉන්ද්‍රිය 22යි පරමාර්ථ වශයෙන් ලැබෙන ධර්ම තිබෙන්නේ 16ක්. පරමාර්ථ ධර්ම වශයෙන් 16ක් ලැබෙන්නේ. ඒ චක්කු සෝත ඝාන ජීවහා කාය කියන ප්‍රසාද පහ ඉතිභාවය කුම්භාවය කියන භාව රූප දෙක ජීවිතේන්ද්‍රිය රූපය ඊළඟට නාම ජීවිතේන්ද්‍රිය චිත්ත මනින්ද්‍රිය කියන චිත්ත වේදනා වේදනාව තමයි පහක් ඉන්ද්‍රිය පහක් වශයෙන් දැක්ුවේ ඒ සුඛේන්ද්‍රිය දුඛේන්ද්‍රිය සෝමනස්ින්ද්‍රිය දෝමනස්ින්ද්‍රිය උපේක්ඛේන්ද්‍රිය ඊළඟට ශ්‍රද්ධා විරිය සති ඒකග්ගතා පඤ්ඤා එයින් පඤ්ඤා කියන ඒ ධර්මය ඉන්ද්‍රිය හතරක් ඇටියට වඩාලා පඤ්ඤේන්ද්‍රිය අනඤ්ඤා පඤ්ඤස්සා නීතිේන්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤාතාවින්ද්‍රිය. ධර්ම වශයෙන් ලැබෙන්නේ 16ක්. ඊළඟට එන්නේ බල ධර්ම. ඒ ඒ බල ධර්ම සාමාන්‍ය සූත්‍රාන්තවල අප ඉගෙනගෙන තිබෙන්නේ බල පහක්. සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියන මේ බල. ඒවා කුසල් සිත්වල හා අව්‍යාකෘත සිත්වල ලැබෙන ධර්ම වශයෙන් දැනගන්න. දැන් මේ බල නවයට ඇතුළත් වෙනවා අහිරික බල අනුත්ප්ප බල කියන ඒ දෙකත් ඉරි බල උත්ප්ප බල කියන ඒ දෙක. එයිමයි නවයේ ශ්‍රද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල, හිරි බල, උත්ප්ප බල, අහිරික බල, අනුත්ප්ප බල. බල කියන මේ වචනයෙන් අදහස් කරන්නේ විරුද්ධ ධර්මයන්ගෙන් කම්පා කළ නොහැකි, සෙලවිය නොහැකි ධර්ම කියන තේරුම. දැන් ශ්‍රද්ධාව අශ්‍රද්ධාව එහෙම නැත්නම් ශ්‍රද්ධාවට ප්‍රතිවිරුද්ධ ධර්ම තිබෙනවානේ විචිකිච්ඡාව ඒ වගේම වැරදි දෘෂ්ටි තිබෙනවා ඒවායින් කම්පා කරන්නට බෑ සොලවන්නට බෑ එහෙම සොලවන්නට බැරි තරමට දියුණු වූ ශ්‍රද්ධාව තමයි ශ්‍රද්ධා බලය කියන්නේ එහෙම නැත්නම් ඒ ඒ අදහස් ගන්න එතකොට අශ්‍රද්ධාවෙන් කම්පා කළ නොහෙම ශ්‍රද්ධාව සද්ධා බලයි. ඒ අශ්‍රද්ධාව මර්ධනය කරන්නේ ඒකෙන්. දැන් සමහර විට කෙනෙක් Tamanගේ ශ්‍රද්ධාව මන්දකම හේතු කොටගෙන ඒ Taman ශ්‍රද්ධාවෙන් පිළිගෙන තිබෙන යමක් නම් ඒ පිළිගෙන තිබෙන දේ Tamanගේ සිතින් ඉවත් කරන්නට සම ඇතම් දක්ෂ කතිකයෙකුට එමත් පුළුවන්. තමාට ඒ ධර්මයේ පිළිබඳව ඒ කාරණේ පිළිබඳ බලවත් ශ්‍රද්ධාවක් නැති කල. දැන් එන්කාන් සමහර කෙනෙක් සිටියා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙදී. මට මතකයි අනේ පිළි සිටුතුමා සමග බුදුරජාණන් වහන්සේ වෙතට ගිහින් ඒ බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ ගිය සරණ ගොස් උපාසකයන් වූ පිරිසක්. පසු කලක වුන් ඒ තමන්ගේ ශ්‍රද්ධාව අත්හැරලා වෙන පැත්තකට ගියා. ඒ සමහරෙකුට එහෙම ශ්‍රද්ධාව මතු වෙනවා යම්කිසි අවස්ථාවක. ඒ නිසා ඒ ශ්‍රද්ධාව ඇති වූ කල්හි තමන් පිළිගන්නා දේ බොහොම තදින් ඒ පිළිගත යුතු දේ පිළිගැනීමයි ශ්‍රද්ධාවෙන් කරන්නේ. ඒ පිළිගෙන අතමිටක බොහෝ දුරක් යනවා. කටයුතු කරනවා. යම් කිසි අවස්ථාවකදී දැන් ඉවරවල විද්‍යා ධර්ම ඒ විද්‍යා ධර්ම කෙනෙකු කියාදෙන තැනත්තා සලකන්නේ ඒක විද්‍යා ධර්මයක් කියලා නෙවෙයි. ඔහුගේ පිළිගැනීමේ හැටියට ඒ සත්‍ය ධර්මයක්. සත්‍ය ධර්මයක්. දැන් දෙවියෙකු ලෝකය මවන ලද්දා කියා යමෙක් පිළිගන්නේ නම් ඒ පිළිගන්නා තැනස්සා ඒක නිකන් බොරුවට පිළිගන්නවාම නෙවෙයි. ඒ අය ඇත්තෙන්ම ඒක විශ්වාස කරනවා අදහනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඒගොල්ලෝ අහනවා නේ ප්‍රශ්න. මේ ශරීරය ගැන කියන විට ශරීරයේ තිබෙන නානාවිධ කොටස් තිබෙනවානේ. ඒවා ඒ වූ පරිදිම ක්‍රියා කරන්න කරනවා. එහෙම කරන්නේ කවුරු හරි මේක පාලනය කරන කෙනෙක් ඉන්න නිසායි. එහෙම නැතුව කොහොමද මේක සිදුවන්නේ කියලා සමහරවා. ඒ මොකද ඒ විශ්වාසය නිසා. විශ්වාසය නිසා. අන්න එහෙම යම් පිළිගැනීමක් ඇති වුණාම ඒ මිත්‍යාවක් පිළිගැනීම අප කියා තිබෙනවානේ ඒක ශ්‍රද්ධාව නෙවෙයි කියලා. ශ්‍රද්ධා කියන මේ වචනේ අදහස් කරන්නේම ඇදහිය යුතු දෙයක්ම ඇදහිීම. සත්‍ය දෙයක් ඇදහිීම. එතකොට වැරදි දෙයක් අසත්‍ය දෙයක් ඇදහිීමයි කියන්නේ ශ්‍රද්ධාව නෙමෙයි. ඒක මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. ඉතින් ඒක බොහෝ දෙනෙකු තේරුම් ගන්නේ නැති එක. ඒ නිසා සමහර කෙනෙකුගේ ඒ මිත්‍යා පිළිගැනීම් සමහරෙකුට පේනවා ඒ අයත් බලවත් ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා. එහෙම කියන අවස්ථාවලුත් තිබෙනවා. කොයිතරම් ශ්‍රද්ධාවකින්ද මේ කටයුතු කරන්නේ කියලා. නමුත් ඒ කරන කටයුතු මේ මේ බුද්ධාගමේ අපි ඉගෙන ගන්න ශ්‍රද්ධාවෙන් කරන කටයුතු නෙවෙයි. Tamange විද්‍යා පිළිගැනීම නිසා කරන දේවල්. ඒත් ශ්‍රද්ධාවෙන් කියලා සමහර හිතන්නේ. ශ්‍රද්ධාව හිම එකක් නෙවෙයි. ඒ නිසා නැත්තම් කොහොමද මේ විද්‍යාවක් විද්‍යාවක් පිළිගැනීම කියන එක ශ්‍රද්ධාවයි කියන්නේ. ශ්‍රද්ධා කියන මේ ධර්මයේ උපදින්නේ කුසල් සිත්වල එහෙම නැත්නම් අව්‍යාකෘත සිත්වල. කුසල් සිත්තේ කීවේ අපදන්නවානේ කුසල් සිත් දෙන්නේ 21යි. ඒ කුසල් සිත් 21ේ ශ්‍රද්ධාව වැඩෙනවා. සෝභන සිත්වලට ඇතුළත් වන අනිත් සිත් වන්නේ විපාක සිත් සහ ක්‍රියා සිත්. ඒ වායේම ශ්‍රද්ධාව යෙදෙන. අකුසල් සිත් වල ශ්‍රද්ධාව යෙදෙන්නේම නැහැ. ඈ? නෑ නෑ. ඒ නෑ එහෙම කරන අය සිටිනවා. ඉතින් ඒ ඒ හරියට මේ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්නට යනවා වගේ තමයි. මේකෙන් හරියට ඈ? කියනෝනේ මම කොයිතරම් යදිනවද? ඒ නිසා ඒ නිසා තමයි සමහර ශාසනය ගැන බොහොම හැඟීම් තිබුණු භික්ෂුන් වහන්සේලා තමන්ගේ විහාරස්ථානයේ දේවාල හදන්න දුන්නේ නැහැ. දන්නවා. දැන් විද්‍යෝදය පිළිවෙල එහෙම තැනක්. ඒ එක්තන ස්ථානයක් පිළියෙල කරනවා හාමුදුරුවෝ දැකලා තියෙනවා. සිකාදීස් විශ්වමණ්ඩල හාමුදුරුවෝ. මේ මේ මේ ස්ථානේ කුමටද කියලා අරුවා. මෙතන දේව රූපයක් කියන්නේ දේවාලයක් කියන්නේ. ආ එහෙනම් දේව දෙවියන්ව වඩම්ම ගන්න තමයි යන්නේ කියන්නේ. ඉතින් ඒ මොකද මේ මිනිසුන් දෙවිවරු නැtei කියන්නේ නෑ. දෙවිවරු దేవතාවෝ ඒ අයගේ ඇතැම් විටක උපකාරයක් තිබෙන්නට පුළුවන්. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මේ දින තුනට මතක ඇතිනේ. අපි මේ ස්ථානයේදීම අර මහා පරිනිබ්බාන සූත්‍රය විස්තර කරන්නේ. එතන තාවනේ නේ? එතන තාව එක මට ගාථාවෙන් පිටින් පාඩම් මතක නෑ. දේවතාන් කම්පිතෝ කෝසෝ සදා භද්‍රාම් පස්සති. එහෙම බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ ඒ ශ්‍රද්ධාවන්තයන් මේ භික්ෂුන් වහන්සේ බලන් දවලා ඒ දෙවිවරුන්ට පින්තෙත් දෙනවායි ඒ ඒ පින් අනුමෝදන් වූ දෙවිවරු ඒ මිනිසුන්ව ආරක්ෂා කර ගන්නවා බලා ගන්නවා ඒ దేవතාවන්ගේ අනුකම්පාවලත් පුරුෂයා හැමදාම යහපතක් දකිනවා దేవතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රාන් පස්සේ එහෙම වදා එයින් එයින් උන්වහන්සේ ඉගෙනුවේ නැහැ දෙවියන්ට යාඥා කරන්නේ එහෙම ඉගෙනුවේ දැන් ඉතින් එහෙම කරන අය සිටිනවා. හැබැයි අපට ඒක හෙලාම කියන්නට බෑ. තමන්ගේ සරණ නැතිව යනවායි කියලා යම් යම් කාරණා සඳහා දෙවියන්ගේ උපකාර බලාපොරොත්තු වෙනවා. ඒ මොකද සරණය සමාදන් වීම එක්තරා බලාපොරොත්තු. තමන්ගේ පරමාර්ථය. පරමාර්ථය කුමක්ද? නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා. නිවන්. ඉතින් ඒ ඒ නිවන් පිණිස පවත්නා වූ පරම පිරිසරණ වශයෙන් ඒ ත්‍රිවිධ රත්නය Taman පිළිගෙනයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඒ ඉතින් අතරතුරේදී Taman යම් යම් රැකවරණ ආරක්ෂාව එහෙම නැත්නම් උපකාර යම් යම් අයගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන අයට යම් යම් සැලකී දැක්වීමක් වරදක් කියන්නට බෑ. හැබැයි ඒ Taman බලාපොරොත්තු ඒ ඒ මොකද දැන් අපාකරෙවත් සමහර සිටිනවා තමා කරන කටයුතු තමාගේ ජීවිතාව සඳහා කරගෙන යන වැඩ ව්‍යාපාර කටයුතු වලදී එකිනෙක කෙනාගේ පස්සේ යන්නට ලෑස්ති නැහැ. තමන් තමන්ගේ වැඩ කරනවා. ඒ අසුවලා බලවත් කෙනෙක් ඔහුගෙන් උපකාර මට ලබා ගන්නට පුළුවන් සමහර විටක තමන් හොඳට හඳුනන කෙනෙක් මිත්‍ර කෙනෙක් ඒ අයගේ උපකාර ලබා ගත්තොත් මට ඊට වඩා හොඳයි කියලා සමහරු සලකා ඒ අයගේ උපකාර ලබනවා බලාපොරොත්තු වෙනවා ගිහිල්ලා කතා කරනවා සමහර විට එහෙම යන්නේ නැහැ තමන්ගේ වැඩ තමන් කරගන්න එහෙම අය සිටිනවනේ අන්න ඒ මොකද ඒ ඒ දෙදෙනාගේ තිබෙනවා වෙනස් තත්ත්වයක් සිත බල වශයෙන් බලන විට එක්කෙනෙක් ස්ව උත්සාහය තමාගේම ශක්තිය ගැන සලකා තමන් කියන්නේ තමන් අත්තාහි අත්ත නෝනාථෝ කියන එක එහෙම පිටින්ම පිළිගෙන තමාගේට තමන් කරගන්න තවත් කෙනෙක් ඉන්නවා කොහොම හරි කැමති වෙනවා තව කෙනෙකුගෙන් උපකාරයක් ගන්න උපකාර බලාපොරොත්තු අන්න එහෙම සශක්තියෙන් පිටගෙන ඉන්නට බැරි අය නේ දැන් අපිට අපේම ශක්තියෙන් පිට ගැනීමට බැරි නම් අපි දී කැලලක්වත් අරලා ගන්නවනේ අර මිටියක් ඇටියට අන්න ඒම තත්යන් තියනවලු ඉතින් ඒකට ඒක එක්කෙනාට වැරදි කියන්නත් බෑ ඒක එක්කෙනාට සලකන හැටි සලකන හැටි ඒ කොමුණත් පුරුදුවන්නට ඕන ශක්තියෙන් කටයුතු කරනවා ඒක බොහොම ලොකු එකක් දැන් දැන කියාගත යුතු සමහර දේවල් තිබෙනවා ඒවා සඳහා යම් යම් අයගේ උපකාර සොයා යා යුතු. ඒක නෙවෙයි මේ කියන්නේ. වෙන වෙනත් කරුණු පිළිබඳ. අන්න එහෙම වෙන වෙනත් කරුණු පිළිබඳව ඔය දෙවිවරු පස්සේ කියන්නේ නේ. Tamanට කරදරයක් වුණාම නඩු හබයක් වුණාම ඉතින් යනවා. ඉලක් දුකක් වුණාම ඒ උපකාර බලාපොරොත්තු වෙනවා. ඉතින් සමහර විටක ඒ ඒ ඒ දේවතාවා හෝ දෙවියා කලින් යුද මහත්තයෙක් වෙලා හිටි කෙනෙක් නම් සමහර විටක උපකාරයක් කරන්නට පුළුවන් ඇති. මොකද යුද කණ්ඩායමනේ. නේ. නෑ ඒ දේව ආරාධනාව කියන්නේ ඒ ඒ దేవතාවන්ට ආරාධනා කරන දිවුරු දිවුරු දෙවිවරු තරම් සතුටු වෙන්නේ නැහැ මේ බුද්ධ ශාසනයක් පහළ වුණාම වෙන කවුරුවත් ඒකනේ අර මේ මේ ස්ථානීයක මහකී සූත්‍ර මේ පිළිබඳව මට කියයි. ඒ දීඝනිකායේන සූත්‍රයක්. ඔව් ඒ දීඝනිකායේ සූත්‍රේ එහි එහි දෙවිවරු දෙවිවරු සතුටු වෙනවයි කියලා මොන කරුණක් නිසාද? ආ සක්‍රදේවේන්ද්‍ර සක්‍රපහණේකේමයි එන්නේ. සක්‍රදේවේන්ද්‍ර බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන තැන. ඉතින් දෙවිවරු සතුටු වෙනවා මොන කරුණක් නිසාද? දිව්‍ය ලෝකය පිරෙනවයි මේ මෙතනින් චුත වෙලා දෙව්ලොව උපදින අයගෙන් සතර අපා අඩු වෙනවා. ඒ සතර අපායේ ජනගහණය අඩු වෙනවා. දෙව්ලොව පිරෙනවා. ඒකට උන් සතුටු වෙනවා. දෙවිවරු. ඒ මොකද සම්‍යක් දෘෂ්ටිකය තමයි ඒ දෙවිවරු දේවත්වයට පැමිණෙන්නේ. එපමණක් නෙවෙයි දෙවිවරුන් අතර ඒ දෙවිවරුන් අතර සමානකම් නැහැ. දෙවිවරු මේ අපි කිව්වට මේ අපි ඔක්කොම සමානයි කියලා එහෙම සමානකමක් දෙවියන් අතර නැහැ. දෙවිවරු අතරේ සිටිනවා මහේශාක්‍යයන් සිටිනවා. අල්පේශාක්‍යයන් සිටිනවා. ඒ මහේශාක්‍ය දෙවිවරුන් ළඟට අල්පේශාක්‍යයන්ට කිට්ටු වෙන්නත් බෑ. කිට්ටු වෙන්නටත් බෑ. ඒ එහෙම කතාවක් එනවා බුදුරජාණන් වහන්සේ. සමිද්ධි සමිද්ධි කියන හාමුදුරුව මට මතක හැටියට ඒ ඒ වලත් වෙනවා මේ සමිද්ධි කියන ඒ හාම් ඒ ඒ හාමුදුරුවෝ තපෝදා වනේ තපෝදා නදියෙන් නාල ශරීරයේ වේලෙන තුරු එක සිවුරක් ඇඳගෙන හිටියා. ඒ වෙලේ දේවතාවුවක් දැකලා ඒ දේවතාවුව මේ හාමුදුරන්ගේ සිත මේ මහාන කමේ රැඳී සිටින සිත වෙනාතකට යොමු කරන්නට හැදුවා. මොකටද මේ? ඔබට තීරණය බොහෝම කලු හිසකෙස් ශරීරය බොහෝම කරුණ ලාවන්‍යයෙන් යුක්තයි. එහෙම සිටියේදී ඔබ මේ අනාගත දෙයක් බලාපොරොත්තුව මේ වර්තමානයේ ලබන්නට තිබෙන සැපේ අත්හරින්නේ ඇයි කියලා කියනවා. අම්බුර උත්තර දුන්නේ ඒ తాවකාලික සැපයක් මේ උසස් සැපයක් බලාපොරොත්තුව වර්තමානයේදී ලැබිය හැකි උසස් සැපයක් බලාපොරොත්තුව ඒ తాවකාලික සැපයයි මම අත්හැරලා තියෙන්නේ. ඉතින් මෙයා තව උන්වහන්සේගෙන් කරුණු විමසන්නට ගත්තා. අදහස් කළා. එවිට කිව්වා මා බොහොම ළඟදී මහණ වුණා. ඒක ඒතරම් මා මේ ධර්මයේ දන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අසුවල් තැන. ඔබ කැමති නම් තවදුරටත් කරුණු දැනගන්නට උන්වහන්සේ වෙතට ගින් ආන්නේ. අනේ ස්වාමීනි අපි කොහොමද උන්වහන්සේ වෙතට යන්නේ? විතරම උන්වහන්සේව වත කරගෙන මගේ ශාක්‍ය දෙවිවරුන් සිටින්නේ. ඒ නිසා ඔබ වහන්සේ මා වෙනුවෙන් මේ ප්‍රශ්නේ අහන්න මාත් එන්නම් කිව්වා. ඉතින් මේ හාමුදුරුවෝ මේ ප්‍රශ්නේ ආන්නට බුදුහාමුදුරුවෝ වෙතට ගියා. ගියාම ඒ దేవතා දුව ඈත ඉඳලා කිව්වා. අහන්න මාත් මේ ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් ඒ තරම් ඒ ඇයට තිබෙනවා ඒ ඒ වෙනස මහේශාක්‍ය අල්පේශාක්‍ය. තව මේ පිළිතුරු දන්න නැද්ද? ඉන්දක කියන දුගියා. Taman ආහාර කොටසකින් ඉතා සුළු කොටසක් හැන්දක් පමණ දෙවියෙක් ආපු අනුරුද්ධාම්තුරන්ට ඔහු මැරිලා දෙව්ලොව උපන්. තව අංකුර කියලා රජ කෙනෙක්. අවුරුදු ගණන ශාල දීර්ඝ කාල මේ කූඩාරම් බැඳගෙන නිරතුරු දන් දුන්නා. ඔහු මැරිලා උපන්න දෙව්ලොව. බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වැඩම කළ අවස්ථාවේදී මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙව් පිරිසට අභිධර්ම දේශනාව පවත්වන්නට මේ දෙදෙනාම එකම අවස්ථාවක හරි සම අසුන් ගත්තා. ඉදිරියේ වාඩි දෙවිවරු වෙන්නට එන්නට තව ඉතින් දෙවිවරු වැලම කැඩි එනවා පිරිසක්. ඒ දෙව් පිරිස එන විට ඉන්නක හෙල්ලුනේ නැහැ හිටිතැනි. අනිත් එක්කෙනාට යන්න වුණා පස්සේ. ඉතින් මේ ශාසන දෙකේ නැත්නම් ඔවුන් දෙදෙනා කරපු පින්කම් වල තිබුණු වෙනස එතනින් පේනවා. ඒ නිසා තමයි මේ බුද්ධ ශාසනයේ එන ඒ වික්ෂුන් වහන්සේ සංඝයා සංඝ රත්නය යන කියන්නේ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සකේ ලෝකයාට තිබෙන අනුත්තර වූ පින්කෙත ඉන්න නැති බීජ රෝපණය කරන්න ඒ වගේ කෙතක් තවත් නැහැ ඉතින් අන්න ඒ කරුණ පිළිබඳව කෙනෙක් පිළිගන්නවා නම් අදහනවා නම් ඒ ශ්‍රද්ධාව ශ්‍රද්ධාව ඉතින් ඔයිට පටහැන් කරුණක් කියන්නට පුළුවන් තව කෙනෙක් නේ සමහරු කියනවානේ සමහරු රුපියලක් දෙන්නේ ලක්ෂයක් ලබා ගන්න දෙන්නේ. ඒ එහෙම ලැබෙන්නේ කොහොමද? සමහරු ගන්නවානේ දෙනකොට දෙන වස්තුව හීන වෙනවා මිසක ඒ නිසා කොහොමද තව ලැබෙන්නේ කියලා. එහෙම ඉගෙනවානේ. එහෙම ගන්න කොහොමද කියන්නේ? ඉස්සරහත් කියන්නේ. මේ පිළිතුරු දන්නවනේ අර මූල සිරිගේ මූල සිරිගේ කියන්නේ අර ආනන්ද සිතු ආනන්ද සිතු ආනන්ද සිතු තව ඉතියේ තෝදෙලිය බ්‍රහ්මණ තෝදෙලිය එයයි කියේකෝ ලංජනානං කයං දිස්වා මේ අඳුන් කියන ඒවා ඇහි ගාන ඒ ගාන කොහොම ටිකක් අරගෙන බොහොම ටික ටික අරගෙන ගෑවා ඒ හදාගත්ත අඳුන් ටික ඉවර වෙනවනේ කවදා හරි ඒ වගේ මේ පරිහම්බ කරලා තිබෙන දේවල් දෙන්න ලැහැස්තිින් දෙපා. දුන්නොත් ඒව ඉවර වෙනවා. ඉගෙන ගන්න ඉතිගේ කාගෙන්ද? වේයන්ගෙන් ඉගෙන ගන්න. උඩා උඩා වැලිකට ගෙනවි මහා තුමසක් බලි. ඒ වගේම මේ මේ මීමැස්සෝ නීවද හදනවා. ටික ටික ගෙනල්ලා. අන්න ඒක විදර්ශනයට මේ අරගෙන ජීවත් වෙන්නයි කියලා තමන්ගේ දරුවන්ට ඉගැන්වන්නේ. දෙන්න ඉගැන්වන්නේ නැහැ. එයාගේ පිළිගැනීමේ හැටියට ජීව නිසා තිබෙන දේ නැති වෙනවා. කර්ම කර්ම ඵලයක් වුන් විශ්වාස කරේ නැහැ. ඒ කර්ම කර්ම ඵල විශ්වාස නොකරන්නේ ඒ කුමක්? ඒක දෘෂ්ටියනේ. දෘෂ්ටියනේ. අනේ ඒ ඒ ඒ වෙන් කර ගැනීමේ ශක්තිය අපට තිබෙන්නට ඕන. මේක දෘෂ්ටියක්ද? නැත්. දෘෂ්ටිය කියන්නේ මිත්‍යා දෘෂ්ටි. වැරදි දෘෂ්ටි. ඒ නිසායි සම්‍යක් දෘෂ්ටිය කියලා වෙනම එකක් එන්නේ. සම්මා දිට්ඨින් සම්මා දිට්ඨින් පජානාති, මිච්ඡා දිට්ඨින් මිච්ඡා දිට්ඨින් පජානාති. ඒ දැනගන්නේ කොහොමද? ඒ දැනගන්නේ සම්මා දිට්ඨියෙන්. මේ විනතුන්ට මෙතනදී අපි ඒ කිව්වා සම්මා දිට්ඨි සූත්‍රය. මෙන්න සම්මා දිට්ඨිය ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන්නේ ශ්‍රද්ධාව මහත් බලයක්. ඒ ඒ ශ්‍රද්ධාව යමෙකුගේ සිතෙහි ඇති වූ කල. ඒ තනත්තාගේ සිත අකුසලයට වැටෙන්නේ නැහැ. ඒ මොකද ශ්‍රද්ධාව තිබෙනකොට ඒ ශ්‍රද්ධාව ශ්‍රද්ධාවේ කියන එක සමහර ශ්‍රද්ධාව ඇතිවිය හැකි බවක් තියෙනවා අපට. ඒක නෙවෙයි. ඒ ශ්‍රද්ධාව යම් අවස්ථාවකදී උපදිනවා නම් උපදිනවා නම් මේ උපදින සිතෙහි අකුසලයට ඉඩ නැහැ. ඒ නිසා තමයි ශ්‍රද්ධාව පිළිබඳව අප ඉගෙන ගන්නනේ එහි තියෙන ලක්ෂණ සම්පසාදන ලක්ෂණා සද්ධා සම්පක්ඛන්දන ලක්ෂණා සද්ධාට සම්පසාදන ලක්ෂණා සද්ධා කියේ සිත පහදවන ස්වභාවය ශ්‍රද්ධාවෙත් වෙනවා හරියට ඒ බොර වතුරකට අර ඉංජිනේරට වැනි ඒ බොරගති නැති කර ගැනීමට යොදන යම් උපායක් තිබෙනවනේ දේවල් යොදලා අන්නේ ඒ වගේ ශ්‍රද්ධාව යම් කිසි සිතක හටගත් කලෙහි ඒ සිත බොර කරන ධර්මයන් වෙන අකුසල ධර්ම ඒ සිතින් පහ වෙනවා ඒ කාලය තුලදී ඒවා ඇතිවන්නේ නැහැ ඉතින් ඒක බලවත් වුණොත් මේ ශ්‍රද්ධාවයි කියන එක බලයක් වුණොත් ඒ අශ්‍රද්ධාවෙන් සොලවල කම්පා කරලා හරින්නට පුළුවන් එකක් වන්නේ නැහැ. ඒ විදිහට ඒ තනස්සාගේ తত্ত্বය අර ඉන්ද කීලය වගේද. ඉන්ද කීලය කියන්නේ දැන් මෙතන තුන් දන්නවනේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සෝවාන් පුද්ගලයාගේ తত্ত্বය යතින්ද කීලෝ පඨවින් සිතෝසියා චතුද්දිවාතේ විසම්පකම්පියෝ තතුපරං සත්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවිච්ඡපහ කාපිලිබඳව දෙකීවේ සෝතාපට්ටි මාර්ගඵලයන්ට පැමිණි පුද්ගලයා පිළිබඳව. ඒ ඒ විදිහේ ඉන්ද්‍ර කීලයක් වැනි ස්ථිර බවක් ඒ පුද්ගලයාට ඇති වුණේ ඒ ශ්‍රද්ධාව නොනැසෙන ඒ කම්පා නොවන අශ්‍රද්ධාවෙන් දෘෂ්ටියෙන් සොලවාලිය නොහෙන ශ්‍රද්ධාවක් උදයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ අර දේක උබ්බ පංච පුබ්බ නිමිති පංච పూర్ව උබ්බ නිමිති සූත්‍රයක් කියලා එනවනේ අර දෙවිවරුන්ට දක්නට ලැබෙන නිමිතීන් පිළිබඳව දෙවිවරු ඕ මහේශාක්‍යයන්ට තමන් ඒ තමන්ගේ දිව්‍යාත්ම භාවයෙන් චුතවන බවට තමන්ගේ ආයු කෙලවර වූ බවට ලකුණු පහළ කලින් දැනගන්නට ලැබෙනවා මාලා මිලායන්ට වත්තාරි පීස්තන් කච්චේ නිතේදා විච්ඡන් ශරීරේ දුබ්බන්නියන් ඔක්කමති සක්කේ දේවෝ දේවාසනේ නාභි රමති එහෙම කරුණු පහක් වුණට දක්නට ලැබෙනවා ඒ මාලා මිලායන් Taman පැලඳගෙන සිටින මල් පර වෙලා යන වත්තානි කිලිස්සන්ති තමා ඇඳගෙන සිටින වස්ත්‍ර දිව්‍ය වස්ත්‍ර කිලුට වෙනවා කච්චේහි සේදා මුච්ඡන්ති. කිසිලි ආදි තැන් වලින් දහවිය ගලන්නට පටන් ගන්නවා. දෙවියාගේ ශරීරෙහි ශරීරයේ දුබ්බන්‍යන් ඔක්කොම ති. ශරීරෙහි දුර්වර්ණ වෙනවා. හම දුර්වර්ණ වෙනවා. වෙනස් වෙනවා පාට. දෙවියාට තමාගේ ආසනෙහි අල්ම නැතුව යනවා. ඒවෝ දේවාසනේ නාබිරම මේ කරුණ දැනගන්නට ලැබුණු හැටියේම දෙවියා තේරුම් ගන්නවා තමාට දැන් චුතවන්නට කාලය පැමිණ තිබෙනවා. ඒ ඒ නිසාම බියටපත් වෙන බොහෝ දෙවිවරු එතනින් මැරී උපදිනවා නිර්යාදී දැන් වෙනවා. බියටපත් වෙනවා. Taman බියටයි කනගාටුවට ශෝකයටපත් වෙනවානේ. මේ තියෙන සත සම්පත් ඔක්කොම අත්හැරලා යන්නට වන්නේ. හරියට මේ මිනිසුණු ඒ විදිහේ සත සම්පත් විඳගෙන ඉන්න. බොහෝ විට මිනිස්සු මහා දුකටපත් වෙනවා මේ ඔක්කොම අත්හැරලා යන්න වෙනකොට. ඒ නිසානේ සමහරු කතා කරුවේ නැති වුණත් හඳුළු පෙරනවා. ඒ ඒ තරම් ඔවුන්ට කනගාටුදායක සිද්ධියක්. Taman බොහෝම ඇලුම් කළ දේවල් අත්හැරලා යන්නේ. ඒ සුදුසු විදිහට සිත හදාගත්තේ නැත්නම් කාපතේ තත්ත්වේ එනවා. සමහර විටක මේ හොඳට ඉන්නකොට ආ අපි එහෙම නැහැ කියලා කිව්වට ඒක විශේෂ තත්ත්වයක් නෙවෙයි. මොකද Taman Taman අලුම් කරන අය කොයිතරම් සිටිනවද? Taman ඒ නිසානේ සමහරු යන්නේ මරණයට පස්සේ ජීවිතවන්ගේ පස්සේ යන අය සිටින් එනකොට ඒ තරම් සිටින් හදන්නට අමාරු මේ බන්ධනනේ. අන්නේ බන්ධනයන්ගෙන් බැඳිලා සිටින්නේ. ඒ නිසා දෙවිවරුන්ටත් ඒ බන්ධන තිබෙනවා. එහේ සමහර විදිහ සම්පතම. ඉතින් මේක අත්හැරලා යන්නට නෙවන්නේ. එහෙත් ඔවුන්ට එහි කල්යාණ මිත්‍රයන් ඉදිරිපත් වෙනවා. ඇවිත් කියනවා හිතෝ භෝ සුගතින් ගච්ඡ සුගතින් ගන්වා සුලබ්ධ ලාභං ලබ සුලබ්ධ ලාභං ලබිත්වා තං සුපතිත්ථිතෝ භවාහි පින්වත ඔබ මෙතනින් චිතව යන්නේ සුගතියට යන්න දැන් මෙහි ඉන්න අය සුගතියට යන්නේ කියලා දෙව්ලොවට යන්න බලාපොරොත්තු වෙනවා දෙවිවරු අනුශාසනා කරනවා ඔවුන්ගේ එතනින් චුතවන අයට සුගතියට යන්නේ කියලා මේ මිනිස් ලෝක උපදින්නේ කියලා. සුගතින් ගම්වා සුලබ්ධ ලාභං ලබ සුගතියට ගොස් හොඳම ලාභය තා හොඳ ලාභය ලබා ගන්න. ඒ ඒ ලාභය ලබාගෙන තං සුප්පතිච්චිතෝ බවත් ඒ ලාභය නැතිවන්නට නොදී එය ස්ථිර බවට එහි මනාකොට පිහිටන්නට. ඉතින් ධම්සභා මණ්ඩපයේ මේ විදිහේ දේශනාවක් බුදුරජාණන් වහන්සේ කළ අවස්ථාවේදී හාමුදුරුවම නැගිටලා ඒකාංශ කොට පොරවා උන්වහන්සේට වැඳලා ඇසුවා ස්වාමීනි දෙවියාට සුගතිය නම් කුමක්ද? එහිදී ලබන හොඳම ලාභය කුමක්ද? කොහොමද ඒ ලාභේ ස්ථිරව පිහිටන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා දෙවියාට සුගතිය නම් manussත්ත්ව ප්‍රතිලාභෝ නිසත් බව ලැබීමය. එහිදී ලබන උතුම් ලාභය නම් ශ්‍රද්ධා සද්ධාන් ප්‍රතිලබති තථාගතත් පවේදිතු ධම්ම විනේ පවේදිතේ ධම්ම විනේ සද්ධාන් ප්‍රතිලබති බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ශ්‍රද්ධාව ඇති කරගනී ශ්‍රද්ධාව උපදවා ගන්න. ශ්‍රද්ධාව ලබයි. ඒ ශ්‍රද්ධාව උතුම් ලාභය නැති නොවන පරිදි මනාකොට පිළිගන්නටයි කියන්නේ. ඒ ශ්‍රද්ධාව, ඒ ශ්‍රද්ධාව දෙවියෙකුට, බබෙකුට, මරෙකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට ගෙන යන්නට බැරි වෙන පරිදි ස්ථිර ශ්‍රද්ධාවක් බවට පමුණවා ගැනීම. ඒ කොහොමද පමුණවා ගන්නේ? සෝවා සෝතාපට්ටි මාර්ග ඵලයන්ට පැමිණ. ඒ නිසානේ දැන් බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ආදි වශයෙන් සෝවාන් පුද්ගලයා ගැන කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවන්නා වූ අචල ශ්‍රද්ධාව. ඒ අචල ශ්‍රද්ධාව තමයි සද්ධා බල කියන්නේ. අචල හොරවන්නට බෑ. සෝවාන් බල කියන්නේ කියන ශ්‍රද්ධාව. ඉතින් අන්න ඒ විදිහේ ශ්‍රද්ධාව. දැන් සමහරු සිටිනවා සෝවාන් වුණා. ඒ ශ්‍රද්ධාව හරියට සෝවාන් පුද්ගලයෙකුගේ මෙන් වූ අචල තත්වයක්. ඒ නිසා සමහරු දෙල්ල කැපුවත් ආගම වෙනස් කරන්නේ නැtei කියලා ඉන්න අය එහෙම ඉන්නවා. ඒ එහෙම ශ්‍රද්ධාව. දැන් ඒ ශ්‍රද්ධාව නිසා තමයි අර ප්‍රාණඝාත අකුසලයක් කරන්නට රජ කෙනෙක් නියම කළ කල්හි ඒ අකුසලයේ නොකොට කුකුලාට ජීවිත දාණය දීලා දංගෙඩියට හිස තියන්නට ගිය ඒ උපාසකුන්නේ ඒ ශ්‍රද්ධාව බලවත්ව ඇති වුණ කල්හි ඉතින් ඒ ශ්‍රද්ධාවේ පිළිදෙන ඒ සම්පසාදන ලක්ෂණයයි සම්පක්ඛන්දන ලක්ෂණයයි. මේ දෙක තේරුම් ගන්න ඕනේ. සම්පසාදන ලක්ෂණය තමයි සිත පහදවන ස්වභාවය. සිත පහදවන ස්වභාවය. ඒ නිසායි ඒකට උපමාවක් දක්වා දෙන්නේ ඒ උදක පසාදක මනිවිය කියන. ඒ ශක්තිති රජතුමාගේ ස්වභාවය කියන්නේ දෙන්නේ ශ්‍රද්ධාවත් එක්ක නුවණ ඇති නුනොත්. නමුත් මෝහය ශ්‍රද්ධාවත් එක්ක උපදින ධර්මයක් නෙවෙයි. ඒක මතක තබා ගන්න. මේ මෝහ මූල සිත් තියෙනවා ඒ වගේම ලෝභ මූල දෝෂ මූල ඒ අකුසල් සිත් වලනේ මෝහය එදන්නේ ශ්‍රද්ධාවන් ඒ මෝහාදී අකුසල ධර්මයන්ට විරුද්ධ ස්වභාවයක් කියන්නේ ඒ කියන්නේ ශ්‍රද්ධාව ඇති වුණාම මෝහයට ඒ සිතේ පවතින්නට බෑ Taman තේරුම් ගන්නට ඕන කාරණේ කුමක්ද ශ්‍රද්ධාවත් මෙන්න නුවණක් දියුණු කර ගන්නට ඕන ඒකයි තේරුම් ගන්න. නුවණක් දිනු කරගන්න. එහෙම නැත්නම් ඒ සමහර විටක කල යුතු දේ කල යුතු ආකාරයෙන් නොකරන්නට ඉඩ තිබෙනවා. කල යුතු එකක් තිබෙනවා. නේ දැන් අපි මල් පහන් පුදනවානේ. මල් පහන් පිළිය යුතුයි. අප පිළිගන්නවා මේ මල් පහන් පුදන්නේ සමහරු කියනවා මේ වෙන දෘෂ්ටිකයන් කියන්නට පුළුවන්. සමහර විට මුස්ලිම් ජාතිකයන් කියන්නට බැරි නෑ. අපි මේ රූපවලට වඳිනවා. රූප වන්දනාව එය ප්‍රතික්ෂේප කරන එකක්. ඉතින් අපි රූපවල අපි එහෙම රූපවලට වඳිනවා කියන්නේ නෑ. අපි වඳින්නේ බුදුරජාණන් වහන්සේට. රූපය තියාගෙන ඉන්නේ සංකේතයක් හැටියට වහන්සේව අරමුණු කරගන්න. ඉතින් ඒ අරමුණු කරගන්නට තබාගෙන තිබෙන රූපය යම් කිසි කෙනෙක් විනාශ කෙරුවොත් ඒ කඩා බිඳ දැමුවොත් ඒකක් ලොකු වරදක්. පාපයක් සිදු වෙනවා. මොකද වහන්සේ කෙරෙහි තිබිය යුතු ගෞරවය නැති කර ගන්නවනේ නැති වෙනවනේ. දැන් සමහර කෙනෙක් හිතනවා එහෙම කරුණු මා දැකලා තියෙනවා. සමහරු තමන්ගේ බෞද්ධකම සමහරු කියනවානේ ගෙදරට ගොඩ වුණේ හැටියේම මේ බෞද්ධ ගෙදරක් කියලා දැනගන්නට යම් කිසි වක් ඉදෙන්නට ඕන. ඉතින් සමහරු කියනවා ඒ නිසා බුද්ධ රූපයක් එතන ඉදිරියේ තියන්නට ඒ කියලා. මම ඒකට විරුද්ධයි. මම කියන්නේ නෑ අපේ ගෙදරම. ඒක මම පෞද්ගලික කාරණයක් ඇටියට මම බුද්ධ රූපේ කියලා නෑ. අපි හැමදෙනාම රැස් වෙන එහෙම තැන්වල කියලා නෑ. අපි වන්දින තැනක වෙනම තියෙනවා. එතන විසක නෑ. මොකද නෑ. එතනට ඇවිල්ලා සමහරු ඉන්නවා සිගරට් බිවි කකුලක් පිට කකුලක් දාගෙන ඔය ගෞරවය කාටද? බුදුහාමුදුරන්ට ගෞරවයක් දෙය කරන්නේ. ඒ කියන්නේ පාස්තරයන්ට පාරේ දැන් බලන්න. දැන් ඒ ඒක මේ කවුරු දැනගත යුතු කරුණක්. අපි බුදුරජාණන් වහන්සේව පින්තූරකින් දක්වලා තියෙන අපි බුදුරජාණන් වහන්සේ වශයෙන් සැලකගෙන නැත්නම් අපි බෞද්ධයි කියලා පෙන්වන්නට නෙවෙයි ඒ බුදු රූපේ බුදුරජාණන් වහන්සේගේ රූපය ඔසේ අප සැලකන්නේ. උන්වහන්සේට ඒ ලැබිය යුතු ගෞරවය කියන්නේ. අපි උන්වහන්සේ ඉදිරිෙහි කුටුව උඩ වාඩි වෙලා ඉන්නවා. එම් කරනවාද නෑ. දැන් එහෙමනේ කරන්නේ. එහෙමයි කරන්නේ. සමහරු කියන්නේ මේ ගෙට ඇතුල් වෙනකොටම තියෙන්න ඕන. ඉතින් ගෙට ඇතුල් වෙනකොට එහෙනම් සපත්තු සිරපු ගලවන්න ඕන. ගලවන්න ඕනේ. ඒ සුසු ගෞරවය බුදුරජාණන් වහන්සේට දෙන්න ඕනේ. එහෙම නැත්නම් Taman උන්වහන්සේට අගෞරවයක් කළා. බුද්ධ අගෞරවය කියන එක බොහොම නරකයි. යන්නේ එහෙම අවස්ථාවලදී තමයි ඒ අයට ශ්‍රද්ධාව නැtei කියන්නේ නැහැ. ශ්‍රද්ධාවත් එක්ක යා යුතු නුවණ නැහැ කියන්නේ. නුවණයි කියන්නේ බෑ. ශ්‍රද්ධාව තියනවා නම් ශ්‍රද්ධාවත් එක්ක යා යුතු නුවණ තියනනේ තියනනේ. ඥාන ඥාන විප්‍රයුක්ත සිත්යනේ. ආන. ඒක හරි. සංස්කෘතික වැදගත්කම් ආගමික වැදගත්කමයි කියන එකයි දෙකක්. දෙකක්. දැන් සංස්කෘතික වැදගත්කම් හැටියට අප සලකන ඒවා තියෙනවා. නේ? ගත් ඒවා තියෙනවානේ. දැන් නටන ඒවා තියෙනවා, නාට්‍ය රඟ දක්වන ඒවා තියෙනවා, නොඑක් ඒවා තිබෙනවා. හරි, ඒක තමයි මා කියන්නේ. ඒ ඒ සංස්කෘතික වැදගත්කමයි ආගමික වැදගත්කමයි කියන මේවා ගැන සලකන විට අප බෞද්ධයන් හැටියට දැනගත යුතු කාරණය බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට ඒ වහන්සේලාට දිය යුතු ඒ ත්‍රිවිධ රත්නයට දිය යුතු ගෞරවය අප දෙන්නට ඕනේ. අප ගෞරව කරන්නේ නැත්නම් මේ පරිදි වෙන කවුරුන්ද ඒ ගෞරවය කරන්නට පිළිදෙන්නේ? සාදු කරන්නේ. ඉතින් අන්‍ය දෘෂ්ටිකයෙක් ඇවිත් එයාට සමහර තැන් තියෙන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ පින්තූරයේ තිබියදී මේ මෙතන මත්යන් බොනවා. ඒ උන්වහන්සේට ගෞරවයක් <laughs> නෑ දැන් අන්න ඒවා නෑ ඒවා ධර්මයේ හුඟක් කරුණු තිබෙනවා. ඒ සමහරු ඉතින් ඒවා ඒ තරම්ම සලකන්නේ නැහැ. ඒක විදිහකින් බලනවා නම් අපිට තිබෙන්නේ අපිට තිබෙන්නේ ධර්මයට අනුව පිළිපැදීමනේ ප්‍රධාන කාරණේ පිළිපැදීම. නමුත් මේවා නොසලකා හැරීම එකක් නෙවෙයි. ඒ මොකද චාරිත්‍ර වාරිත්‍ර කියලා දෙකක් දක්වනවනේ සීලය පිළිබඳවම. චාරිත්‍ර වාරිත්‍ර. ඉතින් සමහරු චාරිත්‍රය කරනවා. වාරිත්‍රය කරන්නේ නැහැ. ඒ වාරිත්‍රය කියන්නේ වැලකී යුතු දේ. දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඉදිරියේදී කවුරු වරු කුතු උඩ වාඩි වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ මෙතට කිය ඕනෑම කෙනෙක් රජවරු පවා කලේ කොහමද? එකත් පසුක හිඳගත්තේ. එකත් පසුක. උන්වහන්සේගේ පින්තූරය දිහා බල බලා වාඩි වෙලා ඕන හැටියට කටයුතු කරනවා. ඒක උන්වහන්සේට ගෞරවයක් නෙමෙයි. අන්න ඒ නිසා ඒවා ශ්‍රද්ධාව නුවණත් එක්ක යන්නට ඕන. එහෙම නැත්නම් මෝඩ පහේ ක්‍රියා සිදුවෙන්නට පුළුවන්. මෝඩයි කියා සැලකෙන ක්‍රියා සිදුවන්නට පුළුවන්. ඒ නුවණ නැති හේතු. එනිසා තමන් තුළ ශ්‍රද්ධාව ඇති කරගත්ත තැනත්තා ඒ එකම නුවණක් උපදවා ගන්නට ඕන. ඒ කෛරාටික වීමට නෙවෙයි. සමහරු කියනවානේ කෛරාටිකයි කියලා. ඒ ශ්‍රද්ධාව නැති වුණා. සමහරු කියනවා ඔක්කොම පින් පව් ඔක්කොම තියෙන හිතේ. මගේ හිත හොඳයි ඒ නිසා මම ඕවා මොනවද නොකිරුවට කවන්න නැත්තේ කියලා. එහෙම ඒ කෛරාටිකකම් නෙවෙයි. ඒ හරියට කරුණ දැනගෙන. ඒකට ධර්මයක් තියෙන්නේ. ඒකට ශ්‍රද්ධාව කියන එක තේරුම් ගන්න. අධජේ යුතු බුද්ධාදි රත්නත්‍රය කර්මය කර්මඵලය කියන මේවා අධජීමයි ශ්‍රද්ධා කියන්නේ. ශ්‍රද්ධාව පහළ වෙන්නට පුළුවන් ඒ අයට කර්ම කර්ම ඵලයේ පිළිබඳ හෝ සුළු හෝ අදහසක් පිළිගැනීමක් අවස්ථාවක ඇති වුණොත් ඒ අවස්ථාවේදී ඒ තරකාට ශ්‍රද්ධාව තියෙනවා. එහෙම නැත්නම් කරන ක්‍රියා මාත්‍රේ ක්‍රියාව හේතු කොටගෙන ශ්‍රද්ධාවයි කියන්නට බෑ. නෑ විශ්වාසය විශ්වාසය පුළුවන් නේ මේකත් ඒ තියෙනවානේ. විශ්වාසය හරි එක විශ්වාස කිරීමකුත් තියෙනවා වැරදි එක විශ්වාස කිරීමකුත් ඒ විශ්වාසය කල යුතු දෙයක් විශ්වාස කරන්නට ඕන. අදහනවා කියන්නේ ඒකනේ. එහෙම නැතිව වැරදි යුතු දෙයක් අදහනවා නම් ඒක දෘෂ්ටියක පිහිටා විතර. කරුණාව නෑ එන්නේ ඒක එයාට ඒ අවස්ථාවේදී වුවද තමන් කරන මේ යහපත් ක්‍රියා පිළිබඳව තිබෙනවා නම් පිළිගැනීම මේක හොඳ වැඩක් යහපත් ක්‍රියාවක්. පින සමහරු පිනයි කියලා කියනවනේ. ඒ විදිහට ඒ කර්මයේ සම්බන්ධව යන්තම් හෝ හැඟීමක් තියෙනවා නම් අන්න එතෙන්දි ශ්‍රද්ධාව තියෙනවා කියත හැකියි. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියෙන් යුතුවත් කරන්නට පුළුවන් ක්‍රියාපිට. දැන් අපි කියමු දෙනවයි කියලා. එන හැම දෙයකින්ම පින් සිදු වෙන්නේ නැහැ. ඊළඟට කොයි දෙයකින්වත් පින් කියලා කියත හැකියි. එහෙම කියන්නේ. කියන්නට බෑ. අන්න ඒක නිසා තේරුම් ගන්නට ඕන. ඒ අශ්‍රද්ධාවේ කියන ඒ දෘෂ්ටි විචිකිච්ඡා කියන මේවා හේතු කොටගෙන ඇතිවන තත්වයෙන් කම්පා කළ නුහෙන තරමට දියුණු ශ්‍රද්ධාව සද්ධා බලය. ඊළඟට විරිය බලය කියන්නේ කුසීත කණින් මැඩලිය නොහෙන තරම්කට දියුණු වූ වීරිය. විරිය බල. දැන් මේ වීරිය බලය බොහෝ දෙනෙකුට අවශ්‍ය වේලාවේදී ඇති කරගත නොහෙන එකක් කියලා. වීරිය කියන එක සාමාන්‍යයෙන් අපට උපදනා ජවන් සිත් තුළ වීරිය තියෙනවා. නමුත් සාමාන්‍ය වීරියක් ප්‍රමාණවත් නොවේයි බරපතල ක්‍රියාවක යෙදී සිටින විට. ඒ කියන්නේ බරපතල කියන්නේ කලක් ගත වෙන. කලක් ගත වෙන තමන්ගේ ඉඳුරන් පිනවීම වශයෙන් නෙවෙයි ඊට පටහැදි ක්‍රියාවක නියුක්ත වීම වශයෙන් කරන ක්‍රියාවකදී ඇතිවිය යුතු වීරය මේ ඉඳුරන් පිනවීම සඳහා ඇති කර ගන්නා වීරියට වඩා බලවත් එකක්. ඒ එහෙම වීරිය උපදවාගෙන කළ යුතු දේවල් හි යෙදී සිටින අවස්ථාවලදී වීරිය ප්‍රමාණවත් වූ කල්හි Tamante ඒ කටයුත්තෙහි ඉදිරියට යන්නට බැරි කමක් ඒ කාරණය Taman තේරුම් ගන්නට ඕනේ ඒ අවස්ථාවේදී. තීන මිද්දේ නිසත් ඒක වෙනවා. තීන මිද්දේ නිසත් ඒක වෙනවා. තීන මිද්දෙන් තොරවත් වීරයේ තියෙන මඟකම නිසා ඒක. එහෙම වුණාම Taman තේරුම් ගන්නට ඕන. මේ දැන් ඒකනේ මේ පිනතුන් කියවලා ඇතිනේ ඔය දසවිධ අර්පණා කෞශල්‍යය කියන එක. යස්මින් සමේ චිත්තං පග්ගහේ තබ්බං. තස්මින් සමයේ චිත්තං පග්ගන්හාති කියලා එන්නේ. යම් අවස්ථාවකදී සිත ඔසවා තැබිය යුතුය නම් ඒ අවස්ථාවේදී සිත ඔසවා තබන්නට ඒ කියන්නේ. ඒ සිත ඔසවා තබනවා කියන්නේ මොකක්ද? සිතත් වැටෙන ස්වභාවයක්. දැන් සමහර වූ සමහර විපත් Tamanta සිදු වුණු කල්හි කොහොමද හිතන්නේ? මුළු ලෝකයේම ඉවර වුණා Tamanට ඊට පස්සේ අනාගතයක් නැහැ කල යුත්තක් නැහැ Taman ඉවරයි කියලා හිතාගන්න. එහෙම අවස්ථා තියෙනවා නම් සමහරු ඒ ඒ සිතයක් Taman ගැටුණට වඩා සිත වට්ටා ගන්න. සිතට එහෙම වැටෙන්නට දෙන්නට සුදුසු නෑ. සිත එහෙම අවස්ථාවලදී තමයි. ඒ නිසානේ කෙනෙක් කෙනෙක් වීරියවන්ත පුද්ගලයෙක් දැයි කියා දැනගන්නට තිබෙන්නේ විපස්සියක. විපත්තියකදී මිනිසාගේ භාවය කියන බලය සමාජයේ සිටේ ශක්තිය දැනගන්නට තිබෙන මේ අවස්ථාවේ අනිත් අවස්ථාවලදී කවුරුත් වීරයෙ වීරයෙ නේ හැමදෙනාම වීරයෝ වෙන්නට පුළුවන් සාමාන්‍ය අවස්ථාවල නමුත් ඒ වීරත්වයේ ඕන කරන්නේ විරුද්ධ ධර්මයන් නැඩගෙන ඉදිරියට යාම විරුද්ධ ධර්ම මොනවාද? මේ Tamanta සිදු වී තිබෙන විපත් ආදී හේතු කොටගෙන සිතේ ඇතිවන දෝමනස්ය ඒ දෝමනස්යේ ඉන්නේ ද්වේෂයත් එක්කනේ. ද්වේෂය ඔය ආදී ධර්ම අකුසල ධර්මනේ. ඒවා තමයි Tamange සතුරන්. මේ අභ්‍යන්තරෙහි හට ගන්නා සතුරු. ඒවන් දැන් අප වීරය අවශ්‍යයි කියලා බොහෝ විට හිතන්නේ පිටත්තර සතුරෙකුට විරුද්ධව සටන් කරන්න. මේ අභ්‍යන්තර සතුරා ගැන සැලකන්නේ නැහැ. අභ්‍යන්තරයේ තමයි සතුරු වැඩි. নিরතුරු අපව පෙළෙන. අපට විරුද්ධව කටයුතු කරන. අපේ ජීවණයට මේ බාධා කරන ධර්ම අප තුලමයි ඇතිවන්නේ. අන්න ඒ ධර්මවලට විරුද්ධව කටයුතු කරන්නට ක්‍රියා කරන්නට අප තුල ඇතිවිය යුතුයි වීරිය. ඒ වීරිය කුසීත කමින් නැඩලන්නට නොහෙන පරිදි බලවත් වූ කල්හි ඊට කියනවා විරිය බල විරිය බල. දැන් බුදුරජාණන් වහන්සේ වීරිය පිළිබඳව නොඑක් අවස්ථාවලදී දේශනා කළා. වහන්සේ බෝධිත්‍රම මූලයේදී තමන් වහන්සේ ඇති කරගන්නා ලද වීර්යය පිළිබඳව දේශනා කළානේ පසුව කාමං කචෝච නහරුච අත්ථීච අවසිස්සති අවසිස්සති උපසුස්සතු ශරීරේ මංස ලෝහිතං යන්තං පුරුෂකාමේන පුරුෂ විරියේන පුරුෂ පරක්කමේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ත සම්ථානං භවිස්සති එහෙම වදා මේ ශරීරෙහි පිරෙන මස්ලේ යෙලී යතොත් යෙලී ඒවා සමයි නහරයි ඇටයි ඉතිරි වෙතොත් ඉතිරි වේවා මේ කුමක් නිසාද? මේ කරන වීරිය නිසා. මේ කරන වීරිය හේතු කොටගෙන ශරීරගතව තිබෙන ලේ මාස් වියලිලා ගියා. ඉතිරි වෙන්නට තිබෙන සමයි නහරයි ඇටයි ඉතිරි වෙතා. තමන් වහන්සේ අපේක්ෂා කළ බලාපොරොත්තු වූ ඒ ලෞතර බුද්ධත්වයට නොකැමින මේ වීරය ලිහිල් නොකරමි. ඒ අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානය ඇති කරගෙන තමන් වහන්සේ. ඒකට චතුරාංග සමන්වාගත වීර්යාදිෂ්ඨානය කොට ඒ බෝධිත්‍රම මූලෙහි වැඩහිඳ ඉදිරි කටයුතු කළ බව දක්වන්නේ. එහෙම ප්‍රකාශ කරලා භික්ෂුන් වහන්සේට අනුශාසනා කරන්නේ මහණෙනි නුඹලාද කියලා ඔය අනුශාසනාවමයි කරන්නේ. ඒ චතුරාංග සමන්වාගත වීර්යෙන් යුක්තව කටයුතු කරන්නේ. දැන් මේක ලේසි වැඩක්. වීරියක් ඕන කරන්නේ නැහැ. නේ? ලේසි වැඩක් නම් මොකටද වීරියක් ඒ තරම්. පහසු වැඩක් නම් අපිට කිව්වොත් කවුරු හරි දහස් වරක් මෙතන ඇවිදින්නට ඒ කියලා. කොයි වෙලාවක හරි ඒ දහස් වර ඇවිදින්නට පුළුවන් කාට උනත් අමාරු නෑ හිමින් හිමින් ගියක්. නේ? කවුරු හරි කිව්වොත් තරක්වත් නගින්න ඒ කියලා දහස් වරක්. නගිනවා බහිනවා නගිනවා බහිනවා ඒක අරතරන් ලේසි නෑ. කවුරු හරි කිව්වොත් තරප්පියෙන් නැගින්නේ උඩුමහලටනේ. ඒ උඩුමහලට තරප්පුවේ නෙවෙයි. මේ කඹේ කෙලිලා නැගින්නේ කිව්වොත්. ඒ තරප්පියෙන් නැගිනකොටත් වඩා අමාරුනේ. අන්න ඒ වගේ. ඒ වගේ වීර්යය එක මට්ටමේම වීර්යය හැම එකටම හරියන්නේ නැහැ. ඒ නිසා ඇතැම් අවස්ථාවක් තිබෙනවා වීර්යය බලවත් කරගත යුතු අවස්ථා. එහෙම අවස්ථාවලදී බලවත් වීර්යයක් කියලා ඒ වීරිය එහෙම නැත්නම් ඊට ප්‍රති වීරියට ප්‍රතිවිරුද්ධ ඒ වීරිය උපදවා ගත යුත්තේ මේ විරුද්ධ ධර්මයන්ට ඉඩ නොලැබෙන පරිදි තමන්ගේ කටයුතු කරගෙන යන්නට. නමුත් අර ධර්මයන්ගෙන් විශේෂයෙන්ම කුසීතකමනේ. කුසීතකම. ඉතින් කුසීතකම දක්වන තැනදී බලන්න ඔය භාවනා කරන අය පිළිබඳව කියන්නේ වික්ෂුන් වහන්සේ පිළිබඳව සඳහන් කරනවානේ. කුසීතකම් ඇතිවන අවස්ථා ගැන මට දුර ගමනක් යන්නට තිබෙනවා මහන්සි වෙන්නටයි වන්නේ ඒ නිසා දැන් ටිකක් හාල්සියලා ඉන්නට ඕන දැන් භාවනා කරනකොට හාල්සියලා ඉන්නට ඕන ඒ එනවම නෙවෙයි ඒ එන එක නැති කරන්නට ඕන එන එක එන එක දුරු කරන්නට ඕන දැන් ඊළඟට ගමනක් දීලා ආවා ආවට පස්සේ හිතනවා මේ ගමන් කියලා ආව හැටියෙම කොහොමද කරන්නේ? දැන් ටිකක් මහන්සි අරගෙන පටන් ගන්නයි කියලා. එහෙම ඒ ඊළඟට බඩගින්න ගැන දැන් මට බඩගිනි මේ වෙලාවේ මේ භාවනා කරන්න කාලය නෙවේ. කෑම කාලා බඩ පිරවල පස්සේ කියන්නේ දැන් බඩ පිරලා වැඩි දැම්ම බෑ ඒ වැඩේ කරන්නට කියලා. සමහර විටක ලෙඩ වෙනවා සුළු අසනීපයක් තියෙන්නේ. අපෝ මේක දැන් මහන්සි වුණොත් එන්න අසනීප වැඩි වෙන්නට පුළුවන්. ලෙඩේ වැඩි වෙන්නට පුළුවන් කියලා විවේක ගන්න. ලෙඩේ යන්තම් සනීප වුණාන් පස්සේ සනීප වුණා විතරයි අයිමත් පටන් ගත්තොත් භාවනා කරද්දී ලෙඩ වේවි කියලා බලකින්. අන්න ඒ වගේ කුසීත වස්තු අපක් දක්වනවානේ. ඒ ඒවා වලදී එහෙම ඉඩ නොලැබෙන පරිදි වීර්ය ඇති කරගන්න. ඔව් වීර්යාදිෂ්ඨාන වීර්යාදිෂ්ඨානයි කියලා කියනවා. ඒ වීර්යය වීර්යෙන් රුකුල් ලැබෙන්නේ අදිෂ්ඨාන. උත්ථාන කියන්නේ උත්ථාන ඔසවා තබන නොනවතින ඉදිරියට යන මානිවත් අභික්‍රම නවතින්නට එපා ඉදිරියට යන්න. ඉදිරියට යන්න. ඉතින් ඒ ඉදිරියට යවන වීර්යයක් ඕනේ. නැත්නම් දැන් ඉදිරියට යන කෙනෙකුටයි බාධායි. නේ නිකම්ම පැත්තකට වෙලා ඉන්නේ කෙනෙකුට මොනවාද තියෙන බාධා කාටවත් බාධා තියෙන්නේ නැහැ දැන් දැන් භාවනා කරන විතරයි ඒ භාවනා කරන්නාට බාධා පැමිණෙනවා බාධා පැමිණෙනවා සමහරු හිතනවා ඇති භාවනා කරනවා කියන්නේ සමහරුගේ එහෙම අදහසකුත් තියෙනවා භාවනා කරනවා කියන්නේ මේ නිකම්ම මේ අර ප්ලේන් සේලින් කියන්නේ ඒ වගේ වැඩක් කියලා සමහරුගේ අදහස ඉතින් සමහරු මේ භාවනාවේදී ලැබෙන සිදුවන යම් යම් උපද්‍රව ආදිය පිළිබඳව දැනගන්නට ලැබුණම ඒ අය කියනවා භාවනාවකින් නම් ඔහොම ඒවා වෙන්න බෑ කියලා. ඒක හරි භාවනාවක් නෙවෙයි කියලා. ඒ අය සැලකෙන හැටියට හරි භාවනාව නම් කිසිදු කරදරයක් ඉතිහාරයක් නැතුව ඕක නිකා යන්න පුළුවන් වෙනවා. එහෙමනම් ඉතින් කවුරු කියාවි? එහෙම එකක් නෙවෙයි අමාරුයි. අමාරුයි. නැත්තම් බුදුරජාණන් වහන්සේ කුමටද ප්‍රකාශ කරන්නේ ශරීරෙහි ලේ මාස් යෙලි යතොත් යෙලි ඒවා සමයි නහරයි ඇටයි ඉතිරි වෙතොත් ඉතිරි වේවා ඉතින් ඕවා කියන්නට ඕනේ නිකන් යන්න පුළුවන් ගමනක් නෑ ඒ සමහරු Taman නොදන්නා කම හේතු කොටගෙන හෝ එහෙම නැත්නම් භාවනා කරන අයට විරුද්ධ නිසා වෙනවා මොකද සමහරු ඉන්නවා එහෙම විරුද්ධ කම් කරනවා සමහරු කැමති නැහැ වෙන අය භාවනා කරනවාට. එහෙම අයත් ඉන්නවා. ඉතින් සමහරු ඉන්නට පුළුවන් මේ එක ගෙදරම අයත් ඉන්නට පුළුවන් විරුද්ධ අය. ස්වාමි පුරුෂයා භාවනා කරනවාට භාර්යාව විරුද්ධ වෙන භාර්යාව භාවනා කරනවාට ස්වාමි පුරුෂයා විරුද්ධ වෙන තැනක් තියෙන්නට බැරි නෑ. මොකද මේ ඔක්කොම අත්හැරලා යාවි කියලා බයයි. එහෙමත් තියෙනවානේ. ඉතින් කොහොම හරි ඒ මේ භාවනාවේ කියන එක අමාරු. ලේසි. නෑ වීර්යය වැඩි ඒ වීර්යය වැඩි වුණොත් ඒක බාධාවක් ඒ නිසානේ වීර්යය කියන එක ඕන කරන්නේ කුමටද මේ වැටෙන සිතේ නංවාන ඒ සිතේ වැටීමක් නැතුව ඕන ප්‍රමාණයට සිතේ ගමන් කරනවා නම් මේ භාවනා අරමුණෙහි එවිට කල යුත්තක් නැහැනේ Taman සමහරවිට අර වීර්ය ඕනාට වඩා ඇති කරගන්න ඒකට කියන්නේ අච්චාරබ්ධ විරිය. අච්චාරබ්ධ විරිය වුණොත් කුමක්ද වන්නේ? උද්ධච්ඡයට වැටෙනවා. සිත එතකොට සැලෙන්නට පටන් ගන්නවා. නොසන්සුන්කම්. නොසන්සුන්කම් කියන්නේ. ඒ නිසා මේ දෙක සමව තිබෙන්නට ඕන. ඒ වීර්යය සමව තිබෙන්නට ඕන. ඒ සමව කියන එකෙන් තේරුම් ගන්නට ඕනේ කුමක්ද? මේ කරගෙන යන කර්මයට සුදුසු වන තරමට පවතිනට. ඉතින් ඒ එහෙම වුණාට එක ප්‍රමාණේන වීර්යය පැවතගෙන යන්නේ නැහැ කාහට දුවත්. යම් යම් අවස්ථාවලදී වීර්යයේ අඩු වැඩි වීම වෙනවා. ඒ වීර්යයේ අඩු වැඩි වීම වෙන එකත් යෝගාවචරයා තේරුම් ගන්නට ඕන. භාවනා කරන තැනත්තා තේරුම් ගන්නට ඕන. අනේ තේරුම් ගැනීමේ ගැනීමෙන් තමයි කරන්නේ යස්මින් සමේ චිත්තං පග්ගං පග්ගහේ තබ්බං තස්මින් සමේ චිත්තං පග්ගන්හාති යස්මින් සමේ චිත්තං නිග්ගහේ තබ්බං තස්මින් සමේ චිත්තං නිග්ගන්හාති එහෙම සමහර අවස්ථාවලදී වීර්ය වැඩි වෙලා ඒ වීර්ය වැඩි වුණාම කාරණේ හරි හැටියට අල්ලගන්නට බෑ. අපි කියන්නේ භාවනා කරන විට විදර්ශනාව නම් ඒ විදර්ශනාව පිළිබඳව කියන්නේ පරිග්‍රහය කියලා. පරිග්‍රහය කියන්නේ එක්කෝ මේ රූප පරිග්‍රහයක් නැත්නම් වේදනා පරිග්‍රහයක් එහෙම නැත්නම් නාම පරිග්‍රහය රූප පරිග්‍රහය ඔය විදිහට පරිග්‍රහය කියන්නේ ඒ අල්ලා ගැනීම. ඒ අල්ලා ගන්න අතින් නෙවෙයි. ඒ සිතෙන් නුවණින් අල්ලා ගන්න. ඒ පරිග්‍රහය කියලා දක්වන්නේ සම්මර්ෂණයට ඒ විදර්ශනාව පැවැත්වීමට. ඉතින් එහෙම කරගෙන යන තැනත්තාට ඒ අවස්ථා එනවා. ඒ අවස්ථාවවලදී යම් යම් ධර්ම වල තිබෙන අඩුපාඩු හෝ වැඩිකම් හේතු කොටගෙන භාවනා කර්මය මනසේ පිදුවන්නේ නැහැ. එහෙම වන විට ඒ විදර්ශකයා සිහිය පමණක් ඔහුට මදි. සිහිය විතරක් නෙවෙයි නුවණ පිළෙන්නට ඕන. නුවණ. අන්න ඒ නුවණ ඒ නුවණ තමා විසුද්ධි මාර්ගෙහි දැක්වෙන බුදුරජාණන් වහන්සේ වදාළ අර දේවතා සංයුක්ත කියන ගාථාවනේ සීලේ පටිච්චාය නරෝ සප්පඤ්ඤෝ චිත්තං අඤ්ඤංච භාවයන් ආතාපි ආතාපි කිවේ කෙලස්පවන වීර්යේන ඒ විපකෝ භික්ඛු විපක කිවේ විපකේ කියේ මේ පක්කම් විච්ඡති සබ්බතිච්ච පරිනායිකා පාරිහාර්ය පඤ්ඤා. මේ පක්ක කියන ඒ වචනය බුදුරජාණන් වහන්සේ වදාරා දෙන්නේ ප්‍රඥාවට නුවණටම. කවර නුවණකටද සබ්බතිච්ච පරිණායි. සියලු කෘත්‍යයන්හි පෙරමුණ ගන්න. ඒ කියන්නේ හැම තිස්සෙම ඒ කල යුත්තේ මෙයයි කියලා දක්වනවා. මේ වෙලාවේ මෙයයි කල යුත්තේ මේ වෙලාවේ මෙයයි කල යුත්තේ කියා ඒ කාරණේ දක්වන නුවණ. දැන් ඒ නුවණ තිබෙන්නට ඕන කොයි අවස්ථාවේදීද මේ සිත වීරයාගේ වශයෙන් උද්දච්චයට වැටෙන අවස්ථාව දැනගන්නට. ඒ වීරයේගේ වශයෙන් දුර්වල වීරයේගේ වශයෙන් කුසීත බවට වැටෙන බව දැනගන්නට. ඉතින් මේ වෙලාවේදී ඒක දැනගැනීම විතරක් නෙවෙයි. සිහිය තිබෙන නිසා නුවණින් ඒක දැනගන්න. ඒ දැනගත්තට පස්සේ ඒ පිළිබඳව කළ යුත්තේ දැන ගැනීම විතරක් නැතිනේ. යම් කල යුත්තක් තිබෙනවා. ඒ කල යුත්ත කිරීමට නුවණ තිබෙන්නට ඕන. ඒ නිසායි ඒ මේ භාවනා කර්මාදී කවර දෙයක් වුණා නිසාසනික කටයුතු. ඒකට සාසනික කටයුත්තේ කියන්නේ සාසනිකේ කියන්නේ මොන කර්මක් නිසාද? සාසනිකේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයට අනුව වූ කටයුතු. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයට අනුව වූ කටයුතු නම් ඒවා වැටෙන්නට ඕනේ එක්ක සීලය නැත්නම් සමාධිය නැත්නම් පඤ්ඤා මේ තුනම මේ තුනෙන් කවරකට හෝ ඉතින් තව ඒකට ඈඳා ගන්නට පුළුවන් තව පුණ්‍ය කටයුතු ආදි වශයෙන් තියෙන දසපින් කිරියවක් දස කුසල් ඒ විදිහේ දක්වන ඒ කවරක් හෝ සාසනික කටයුතු ඒ ශාසනික කටයුත්තෙහි යෙදෙන්න. යෙදෙන්නට තමන් ශාසනය තේරුම්ගෙන ඉරෙන්න ඕන. මොකක්ද මේ ශාසනය? කවුරු හරි හිතුවොත් පුළුවන් තරම් විහෙර විහාර හදලා මුළු ලෝකයේම ඒවයින් පුරවන එක ශාසනය කියලා ඒ ශාසනය තේරුම් ගන්න වෙයි. තව කෙනෙක් හිතුවොත් අවේ පන්සල තිබෙනවා. ඒ පන්සලේ තිබෙන්නේ මේ විහාරයේ විතරයි. චෛත්‍යයක් නැහැ චෛත්‍යයක් හදාගන්න ඕන. කෙනෙක් හිතුවොත් ඒකයි ආශ්‍රමය කියලා. දැන් සමහර විටක ඒ මේකට ටිකක් සැලකිය යුතු කරුණා මේ හැම දෙයකම අගනා බව තිබෙන්නේ ඒවායේ සංඛ්‍යාවේ අඩුවීම හේතු කොටස. නේද? බුදුවරුන් බුදුරජාණන් වහන්සේලා දෙනමක් ලෝකෙහි පහළවන්නේ නැහැ එකවර. පහළවන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඔය චෛත්‍යය කරවන්නට චෛත්‍යය කියන ඒ සෑයවල් හදන්නට තූපා තූපා රහ පුජ්‍යල කියලා වදාහලා තිබෙනවා. ඒ තූපා රහ පුජ්‍යලයන් සතර දෙනෙක් පිළිබඳව දේශනා කරනවා. ඒ සතර දෙනාම විරල පුද්ගලයා. විරල. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. විරලයි. පසේ බුදුරජාණන් වහන්සේ. විරල පුද්ගලයා. ඊළඟට රහතන් වහන්සේ. දැන් විරලයි. අද රහතන් වහන්සේ කවදත් කරලා ඒ ඒ තරම් ලේසි නෑ හසලා ගන්න අන් චක්‍රවර්ති රජතුමා චක්‍රවර්ති රජතුමා දැන් ඒ ඒ නිසා ඒ වහන්සේලා සිහි කොට ඉදි කරන ලද චෛත්‍යයන් තිබුණා. ගුවන් වැලිසායේ චෛත්‍ය ගුවන්වැලි සෑය නැගිටි චෛත්‍යයේ අගය කුයිතරම් ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේ විධාන කොට කරවන ලද චෛත්‍යය. දැන් ඉතින් බොහෝ දෙනෙක් චෛත්‍ය නිර්මාණය කරනවා තමන්ගේ පාංශුලියෙම. මොනවාද දාන්නේ? සමහරු දාන්නේ තමන්ගේ කනතර ආභරණ. තමන් මේ කනේ පැලඳි, අතේ පැලඳි ආභරණ දානවා. ඒවයි නිදාන් කරන්නේ. විධාන් කරන්නට තේරෙන මොනවාද ධාතුන් තැන්පත් කරන් ධාතු ධර්මය කියලා කියන්නේ. ඒවයි විධාන් කරන්නේ. ඒවට අපි ගන්නේ. ඒවට දැන් සමහරෙකුගේ කියන. ඒ එතකොට අගේ නැති වෙනවා. අගේ නැති වෙනවා. ඒක තේරුම් ගන්නට ඕනේ. චෛත්‍යයක් ඕනේ. චෛත්‍යය කියන එක බුදුරජාණන් වහන්සේ වදාළ චෛත්‍යය ගැන. වහන්සේ වදාළනේ චෛත්‍යය කියන එක ගැන දේශනා කළා. මොනවාද? ශාරීරිකං. ශාරීරිකං කියේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු. සංපත් කරන ලද චෛත්‍ය ශාරීරික. ඊළඟට උන්වහන්සේ වදාලා පාරිභෝගිකං. පාරිභෝගිකං කියන්නේ උන්වහන්සේ පරිභෝග කරලා. ඉතින් බෝධි ධර්මයේ රාජයා ඊළඟට උන්වහන්සේ පරිභෝග කරන ලද පාත්‍රා ධාතු ආදී යමක් තිබේනා. අනේ පරිභෝග කරන ලද වස්තු. ඊළඟට උද්දේශික. උද්දේශික කියන එකටයි ඔය ඇතුළත් වන්නේ රූප ආදී. ඒ රූපයක් නැති වුණත් උද්දේශිකය සිතේ පවත්ත හැකි. ඒ කීවේ රූප හදන එකේ වර්ධ නෙමෙයි. උද්දේශිකං අවත්තුකං මමායන මත්තමේව කියලා කියනවා. එහෙම ඒකනේ ඔය විනය වර්ධනේ විනය වර්ධන අය අල්ලගෙන